ගබඩාවල පහුගිය කන්නේ වී විශාල ප්‍රමාණයක් තිබ්බා. ඊ පාවිච්චි කරමින් පාලකයන්ට සාධාරණ මිලකට ආර්ජන වැඩ පිළිවෙල කාණ්ඩ පැත්තේ මැදිහත් වෙන්න. අනිත් එක තමයි දැනට රුපියල් 45ට කිරපු වී ඉල්ලන්නේ රුපියල් 32ක තමයි ඉල්ලන්නේ මේ පෞද්ගලික වෙළඳ. ඒක ටෙන්ඩර් කැඳවම පස්සේ ඒක තමයි තියෙන தත්ත්වය. ඉතින් අපි යෝජනා කරන්නේ ඔය වැඩ පිළිවෙලට වී වල සහතික මිල පාර්ලිමේන්තු පනතක් කරා නීතිගත කරන්න කියන එක. ඒක අපි රුපියල් 50යි කියන කතන්දරේ නෙවෙයි අපි කියන්නේ. කියන්නේ 40 හෝ 45 කියන මිල ගණන්. ඒක පාර්ලිමේන්තු පනතා කරා නීතිගත කරලා දීලා ගොවියන්ට නිදහසේ තමන්ගේ බීජ වීතික විකුණා ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් හදන්න කියන යෝජනාව තමයි අපි පැත්තෙන් අපි මතු කරන්න උත්සාහ කරන්නේ.